අපිට ආරංචිය තියෙනවා දැනගන්න ලැබිලා තියෙනවා තව ප්‍රශ්න කිහිපයක් ඉතුරුලා තියෙනවායි කියලා. ඉතින් වැඩසටහන නිමා කරන්න ඉස්සලා අපි මේ ප්‍රශ්න වලට අවධානය යොමු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි අරුණ මාත්‍ය ඉල්ලා සිටිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. අවසරයි ස්වාමීන් වහන්සේ ගරු ස්වාමීන් වහන්සේ භාවනා කරන නවකයෙකු ලෙස හුස්ම රැල්ල නාසයේ ගැටෙන ආනාපාන සති භාවනාව විදර්ශනාව දක්වා වර්ධනය කරගන්නේ කෙසේද? සුවපත් වේවා. ඒ වැටේන හැටි මෙතන ඉන්නවනම් ප්‍රශ්න ඉලිපේකන වැටේන හැටි කියලා දුන්නොත් මට කියත හැකි යාරා මේ පෙන්වන්නේ සමත ලක්ෂණ විවිධතර ලක්ෂණ කියලා ඒ නිසා මට ඕන දැනගන්න ආස්වාචි කරනකොට වැටෙන්නේ කොහොමද ප්‍රසවාචි කොහොමද වැටෙන්නේ කියලා. එතකොට නම් පාර කැපෙනවා. කැමැතිද ප්‍රශ්න ඉලිපේකන කට උත්තරයක් දෙන්න. එහෙම නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නට. අවසර ටික දිග ලිපිය ස්වාමින් වහන්සේ මම දැනට වසර ගණනාවකට පෙර සිට මෛත්‍රී භාවනාවට පුරුදු වී සිටියේ ඔබ වහන්සේගේ දේශනාවන් අසා මම දැන් මෙතන සහ ආනාපාන සතිය වැඩි වූයේ ළඟදී සිටේ සක්මන් භාවනාවද වම දකුණ කියා විනාඩි 20ක් පමණ එක දිගට කළ හැක. නිතර භාවනාව නොකරන්නේ රැකියාවට වහබැවි. ආනාපාන සතිය හෝ හුස්ම රැල්ල ඊතරම් පැහැදිලිව විතර නොපෙනේ. එවිට මම දැන් හිතන යන්නත් ඉරියව් මාරු කිරීම සිහියෙන්ද කරමි. ඉස්සරට වඩා එකතැන සිටීමට පුළුවන් වූවත් හුස්ම රැල්ල වැඩිය වැටෙන්නේ නැත. සමහර විට මට ඊතා වමනාවෙන් සිත යොමු කළොත් පමණයි යාන්තම් නාසයේ හුස්ම ගැටීම වැටෙනවා. ඇතුල් වීම සහ පිටවීම වෙන්කර තේරුණා හුස්මට වඩා මගේ සිත ශාරීරිය තුල පවතාගත හැකිය. වේගයෙන් හුස්ම ගන්නකොට හුස්ම රැල්ල වැටෙනවා දැනේ. නමුත් ඒ නුසුදුසු නිසා හුස්ම රැල්ලම බැලීම වැඩි උත්සාහයක් කරමි. පුරුද්දට මේ දිනක් නිින්දට යාමට පෙර මෛත්‍රී භාවනාව වැඩි වෙයි. ඉදා එදා ඉතා වෙහස වූ නිසායි. මෛත්‍රිය වැඩි වෙයි. කඩින් කඩ එක දිගටද නොවේ. පැයක් දෙකක් නිින්දන යා කඩින් කඩ මෛත්‍රියේ වැළි එහෙත් සැතපීමය. දීප්තිමත් සුදුසුහැ එළියක් දුටු නිසා ඇස්සර බැරිවේ කවුරුන් හෝ ලයිට් දැම්මාදැයි බැලීමට. කාමරය තිත්ත කල්වර විය. සිහිනයන් දෙයි සිතා මට මම නිදාගත්තා. මෛත්‍රී භාවනාව මට වඩා සුසුද කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට නිවන් සුව පතමි. ඒ කරුණාව මෛත්‍රී භාවනාව සඳහන් කරලා ඉස්සල රචනයේ කොටසේදී තිබුණේ ආනාපානේ වගේ අල්ලන්න බැරි අපහසු තාක්ෂණික කටයුතු වුණාට වැඩිය ඉඳගෙන ඉන්න ඉරියව්ව බැලීමෙන් ලැබිච්ච ආනිසංස ටිකක් ඒකට මම එකඟයි. ඒක තමයි ලේසි ක්‍රමය. අනිත් එක ඒ විදිහට ඉන්න ඉරියව්ව සමසේ තියාගෙන ඒක බැලීමම මෛත්‍රිය. ඒකට කියනවා මෛත්‍රී කාය කර්ම කියලා. ওই මෛත්‍රී ගැන සඳහන් කරන එක මෛත්‍රී භාවනාව කියන්නේ මෛත්‍රී මනෝ කර්මය. ඊටදී බලවත් මෛත්‍රී වචී කර්ම. ඊටදී බලවත් මෛත්‍රී කාය කර්ම. කාය කර්ම කියන්නේ ඉන්නේ ඉරියව්වට මෛත්‍රී කරන. ඇඳේ නිින්දයන් නැතුව ඉන්නවනම් හොඳට පුළුවන් තරම් විශ්‍රාම වෙන්න දෙන්න. ඒකට මම ඉන්නේ නිදාගෙන බව දන්නවනම් ඒක තමයි කායට කරන මෛත්‍රිය. ඒ නිසා මේ මෛත්‍රිය අපි පුරුදු කරලා තියෙන එකත් සම්පදාන කුල ක්‍රමයක් හොඳයි. නමුත් ඉන්න ඉන්න ඉරියව්වේ පහසුව දැක ගන්න ඕනේ නම් පූසිද්ධියා බලන්න. පූසා ඉන්නේ හැම ඉරියව්වෙම පහසුවේ. ඕ මෛත්‍රී භාවනා කර්මස්ථානාචාර්යවරයෙක් නෙවෙයි. මී එකම් පිටා බලා ගන්න පුළුවන් ඔහුගේ තපස. වත් පූසගේ ඉරියව්වේ පහසුව කවදාකවත් කාටවත් බොරු කරන්න බෑ. අනිතික මාළු ටැංකියක් දිහා බලන්න ඒ මාළු කවදාකවත් ඉඳාගන්නේ කොයි වෙලාවෙත් ඉන්නේ පහසුවේ. කොයි ඉරියව්වත් පහසුවෙන් කරන්නේ. ඒ නිසා ලෙඩක් වෙච්චාම ටෙන්ෂන් එකක් ආවම මාළු ටැංකිය දිහා බලන්න කියලා. ඒ නිසා තමන් ඉන්නේ ඉරියව්වේ පහසුව අඩු ගන්න පූසෙක් තරමට. මේ වතුරේ ඉන්න මාළුවෙක් තරමට අරන් දෙන්න ඒක ගොක් වටිනවා. ඒ නිසා මෛත්‍රිය හොඳයි. හැබැයි මෛත්‍රිය නිකන් මනෝ කර්ම විතරක් වෙන්න එපා. වචී කාය කර්ම වචී කර්ම කරන්නේ තමයි කයෙන් අත්දකින්න ඉන්න එකට කියන ඉඳුන් හිටු පහසුකම කියලා මේකට කියනවා. ඒකට කියනවා ඉරියාපතවල ඉඳුන් හිටු පහසුකම ලැබෙන්න ඕනේ. එහෙනම් මෛත්‍රී කරන්න. එතන මෛත්‍රී යතිපත උඩ මෛත්‍රී භාවනාව හොඳයි. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ පරයන්ක ගත වූ විගස හිඳිමි මම දැන් මෙතන හිඳගෙන යන ඉරියව්වට හිත තබමු. ඉරියව්ව තුල කය පිහිටා පවතින ආකාරය විමසමි. යටි කය හැකිලි උඩුකය එරිචු වී ඇති අයුරු සහ යටි කය ත්‍රිකෝණාකාර හැඩයකින් යුක්ත බවත් උඩුකය කොඩියක්සේ කෙලින් සිටින අන්දමක් දැනගනිමි. මෙසේ සිටියදී සමස්ත කයෙහි තද බර ගොරෝසු උණුසුම් චංචල කම්පන දරණ ගති ස්වභාවයක් දැනෙන්නට පටන් ගන්නවා. මේ වායේ ආවේනික ලක්ෂණ දකිමින් සිටින විට ක්‍රමයෙන් බොඳ වී පොදු ලක්ෂණයට පත්වන ආයුරු දැනේ. මෙසේ පෙළෙන වෙනස් වන ගති ඊතා සියුම් වී අන්දමද මෙහි පැවැත්ම නම් වූ දුක දරා සිටින ආයුරුද වැටහි. මෙසේ තිබියදී ආනාපානය හිතා සුකුමතර අවස්ථාවට පැමිණි පැමිණ ඇත. ආනාපානය සමස්ත කයෙහි නියෝජනයක් බව දැකගත හැකිය. ආනාපානය තුල යෙත කීදේ සිදුවන බව වැටහි. අවසානයේ සියල්ල නොදැනී සිත පමණක් පවතින බවත් විවිධ වේදනා ක්‍රමෙන් දැටිහි සියලු සංස්කාරයෝ අනිත්‍ය අනාත්ම නිරෝධ දකිමින් ආනාපානයේ සිදුවන ආන්දම වැටහි ගරු ස්වාමීන් වහන්සේ මේ වාතාව පිරිසිදු කර දෙන්න මෙන් ගෞරවයෙන් ඉල්ලමි. ඔ මේ රචනාකාරයත් නැත්නම් කාර්යයත් ඉස්සලා එකන දෙන්නම උත්සාහයක් අරගෙන තිනවා මේ ආනාපානෙ බලනවට වැඩිය නැත්නම් ඒක අමාරු නම් ඒ ගැන වේදනට වඩා ඉන්න ඉරියවට හිත දැමීම බොහොම ප්‍රායෝගික ළඟාවිය හැකි ආසන්නයේ තියෙන අරමුණක් බව එල්ලයක් බව ඒක මම අගය කරනවා. ඒකේ ඉන්නකොට ආනපානෙ පෙනේ. එබැවින් ආනාපානේ හොයන්න පටන් අරගත්තොත් බොහෝ දෙනා පශ්චාත්තාප වෙනවා. ඉරියව්ව කියන එක ඕනම කෙනෙකුට දැක ගන්න පුළුවන් දෙයක්, අත්දකින්න පුළුවන් දෙයක්. එimhe ගියාට පස්සේ ආනාපානෙත් පෙනේ මතක තියාගන්න මේ ඉරියව්ව බලන්නේ ආනාපාන බලන තියෙන අල්ලන්න නෙවෙයි දෙකම අතාරින්නයි. කොයි වෙලාවකට ඒතොර තේරෙයි ඉරියව්ව පේන්නේ නැතු යනවා. ආනාපානේ නොදැනී යනවා. ඒ නිසා මේ අහුණා කියලා සතුටක් මේකේ නෑ. අරමුණක් දෙන්නේ ඒක නිරුද්ධ වෙන තැන බලන්නයි. ක්ෂය වෙන තැන බලන්නයි. වැය වෙන තැන බලන්නයි. ඔත් යෝගාවචරය ඒක අල්ලගෙන තාක්කු දාන ගිහිල්ලා කනලුක තැම්පත් කරලා වැඳ වැඳ ඉන්නයි හිතානේ. ඒ හැම දෙයක් නෙවෙයි සාසනෙ තියෙන්නේ. කුල්ලූපමම් වෝ බික්කමේ ධම්මං දේශිසාමි නිත්තරණත්ථාය නෝගහනත්ථාය මහන්නේ මේ ධර්මයේ පෞරකට උපමාකට මම දේශනා කර මේක ඊතර වීම සඳහා පමණ ඊතර වීම සඳහාමයි අල්ලා ගැනීම සඳහා නෙවෙයි ඒ නිසා ඊතර වෙනවයි කියලා කියන්නේ කය ගැන බලනකොට කය ගැන නොදැනී යන තරමට කය හුරු වෙනවා. ආනපනෙ බලනකොට කය ආනපන නොදැනෙන තරමට ඒක සංසිඳිනවා. ඒක අගේ කරන බවක් මේ ලියුමේ 70ක් විතර වචන වලින් දීවිලා තියෙනවා. ඒක හොඳයි. ඒ ඒ අදහසම තව තව දියුණු වෙන විදිහට භාවනා කරන්න කියලා කියනවා. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ පරයන්කෙන් සිට භාවනා කිරීමේදී ආශ්වාසයේ හා ප්‍රශ්වාසයේ වෙනස්කම් පැහැදිලිව දැකගත ගන්නේ යැයි උපදෙස් ලැබුණා. දහවල් සාකච්ඡාවේදී සියලු අරමුණු වල ස්වභාවය එකම බවත් වෙනත් වෙනත් අරමුණු සලකා බැලීමට වඩා එක අරමුණක් ගැඹුරින් අධ්‍යයනය කර එහි ස්වභාවය වටහා ගැනීම සියලුම අරමුණු ස්වභාවයේ එකම බවක් වැටෙන බව ප්‍රකාශ වුණා. ইহත සඳහන් කළ වෙනස්කම් සලකා බැලීමත් මෙම ප්‍රකාශයත් අතර පරස්පර විරෝධී අදහසක් ඇති බව හැඟේ. කරුණාවෙන් මෙම කාරණය පහදා දෙනමින් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. අතරීකට පැහැදිලි කිරීමක් ඕනේ ওই දිගේම කරගෙන යන්න කරගෙන යනකොට Tamanටම පැහැදිලි වෙයි ඉස්සෙල්ලා විස්තර වශයෙන් පේනවා <coughs> වෙන් කරන විවිධත්වයක් පේනවා නමුත් ඒක බලන්න ගියාට පස්සේ <coughs> ඒ සියල්ල කියන සමස්තය එනතන් ඒකට කියනවා සංඛතය කියලා තම් පොදු ලක්ෂණ පේන්න පටන් අරගත්තට පේනවා ඒ පොදු ලක්ෂණ පෙන්වන්න ඉස්සෙල්ලා ඒ වගේ දෙන පෞද්ගලික ගොඩාක් විස්තර පෙන්වන්න පටන් ගන්නවා විස්තර පෙනා ගන්න වෙලාවේදී ওই මූල ධර්මයේ මේකේ සම්බන්ධයක් පේන්නේ නැහැ. නමුත් ඒකේ දිග මේක හරි මෙහෙමයි කරන්න ඕනේ කියලා කරගෙන කරගෙන යනකොට ඒ හරහා පොදු ලකුණ සමස්තය සංකතේ පේන්න පටන් අරගත්තට පේනවා මේක විස්තර කරන්න බෑ මත අත්දකින්න පුළුවන් කියලා ඒ නිසා මට කියන්න පුළුවන් විස්තර කරන පමා වෙන්න එපා යන පාර අල්ලගෙන තියෙන කාරණාව හරි මේ ස්වාමීන් වහන්සේ ධර්ම සාකච්ඡාවේදී කියප එකත් හරි මේ සඳහා යන පාරේ දිගට කරගෙන යන්න කරගෙන ගියාට පස්සේ හරියන එක තා කාරණේ අවබෝධ වීමේ තර්කය තර්කණය එකට වැටේ. ඒ නිසා පාර හරි දිගට කරගෙන යන්න කියලා ධෛර්ය කරන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය අතිපූජ්‍ය ස්වාමීන් වහන්සේ මේ කෙලින්ම භාවනාවටම අදාළ නොවුවත් සුත්තමේ ඥානයට වැදගත් යයි සිතමි. පසුගිය දිනවල ඔබ වහන්සේ චචක්ක සූත්‍රය ඇසුරින් කළ ධර්ම දේශනාවලීදී තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනා ශෛලියේදී අදියර හතරක් දැක්වූසේක. එහි මුල් අවස්ථා තුන විස්තර කරලා හතරවන සම් සම්පහන්සේති ගැන විස්තර නොකළහ. එහි ඒ ගැන මතක් පහදා දෙන සේක්වා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. ඒකදී බුදුරජාන් වහන්සේ ඉස්සල්ලාම දන්නේම නැති කෙනෙක් ඉදිරියට ආවොත් සන්දස්සේති සමාදපේති තම්පහන්සේති සමුත්තේජේසි සම්පහන්සේති කියන ක්‍රම හතර කරන්නේ ඉස්ලාම් පෙළලා දෙනවා දැන් ඉන්නේ බුදුන් ඉදිරිපිට කියලා. ඒක එයා දන්නේ නැහැ ඒ වුණාට බුදුහාමුදුරු කියලා දෙනවා. ඊට පස්සේ ඒක සමාදන් වෙන්න කියනවා. කලාතුරකින් බුදු කෙනෙක් එල්ල උපදින දැන් ඉන්නේ බුදුහාමුදුර ඉස්සලා සමාදන් වෙයන් කියලා. එතකොට යාට ධෛර්යයක් ඇති වෙනවා. අනේ මම වැරදිලා හරි ඇවිල්ලා තියෙන හොඳ තැනකනේ. ඊට පස්සේ බුදුරණන්සේ යාට සමුත්තේජනයක් ඇති කරන ඕගෙන් පටන් ගන්න ওই ධෛර්යය මේ මේ ටික කරපන්. සීලයක පිටපං සමාධිය වඩපං විශ්වාය. එතකොට යාගේ හිත අම්බෝ තව ගොඩක් කරන්න තියෙනවනේ කියලා මන්දෝත්සාහය වෙනවනේ. ඉස්සල සතුටක් ඇති වෙනවා. බුදුන් විදිහට පිටිනවා. බුදුහාමුදුර මට ඒක පෙන්නවා. කියලා සතුටක් ඇතිවෙලා බුදුරජාණන්සේ අභ්‍යාස පන්තියක් තියෙනවනේ. gedara වැඩ ටිකක්. එතකොට ඒක හිත වැටෙනකොට පිටට තට්ටු කරලා කියනවා සම්පහන්සනේ කරලා බය වෙන්න එපා. කවුරුත් ගිය ওই පාරේ තමයි මේ ආර්යයන් වහන්සේලා ගිය පාර කියලා යාව ප්‍රමෝද කරනවා. බුද්ධානුස්සතියෙන් කරන්නේ ඒ ටික තමයි. වෙහෙස වෙච්චාම පවන් අත්තින් කරන වැඩි. සම්පහන්සනේ කරනවා. සම්පහන්සනේ කියන්නේ හිත තනවාඩලා දෙනවා. තන වඩන්න ඉස්සෙල්ලා යාට යාගේ වටිනාකම් පෙන්නලා දෙනවා. ඒ නිසා ඒක ඉතාමත්ම මුදිතාවෙන් අනුනෝ අනුමෝදනා ශීර්ෂයෙන් කරන වැඩක්. ඉතින් ඒක බුදු කෙනෙක් ළඟට පැත්වීමේදී අපිට ලැබෙන සුකෝ බුද්ධහන උපාදෝ කියන වාසනාව තමයි. ස්වාමීන් වහන්සේ අවසාන ප්‍රශ්නය මේක ටිකක් දිගයි 11 4ක් දිගයි. ඒක නම් බෑ. මේ වෙලාවේ කරන්න බෑ. එච්චර දිග එකක්. අපි ඒක තියලා තියමු. දිග ප්‍රශ්න ගොඩක් වෙලාට බොරු තියෙනවා. අනේ සමා වෙන්න ඕනේ මම මේම කෙලිම කිව්වට. එච්චර දිග ප්‍රශ්න අපි ඉතින් සාකච්ඡා කරන දේ මේවා කෙටි කරන්න ඉගෙන ගන්න. short to the point, short and sweet. එහෙම නැතුව ගියොත් එහෙම දැන් ඔක්කොටමත් යන්න ඕනේ වෙලාව ඇවිල්ලා තියෙනවා. මටත් යන්න ඕනේ වෙලාව ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ අපි අරගෙන ගිහිල්ලා බලමු මේ මේ මං අසිතට කියන්නම්. මෙන්න මේ ප්‍රශ්නෙට මං කිව්වා මෙන්න උත්තරය කියලා. ඒ නිසා කවුරු හරි මේ ඒ ප්‍රශ්නේ අපි එක්කන සංවිධානය කරන අසිතට සම්බන්ධීකරණේ පවත්තන්න. ඒකට මම බලන්නම් මේ ගෙදර ගිහිල්ලා ප්‍රශ්නට උත්තර දෙන්න නැත්නම් දිග ප්‍රශ්න අහන්න ගියාම අමාරු කොයි වෙලාවක හරි කමන්නේ පුළුවන් තරම් කෙටි කරන්න බලන්න. එතකොට කෙලස් කෙටි වෙනවා. දැන් පොඩි ආමරන්ට ආරාධනා කරමු. වැඩසටහන නිමාව සටහන් කරන්න කියලා. නියමත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච උජුච සුජුච සුවචෝ චස්ස මුදුවනති මානි කෝච සුභරෝච අප්පගිච්ඡෝච සල්ලෞක බුද්ධි සම්තින්ද්‍රියෝ අචනිපකෝච අප්පගම්බෝ කුලිය සුවනනුගිද්දෝ සමාචරිය කිංචියන විඤ්ඤෝ පරිඋපවදීයෝ සුඛිනෝ වාඛේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා යේකේ චිපාන භූතත්ති තසාවා ධාවරාවා නවශේසා භාවායේ මහන්තාවා මජ්ජිමාරස්ස කානුකතුලා දිඨාවායේව අද්දිත්තායේ ච දුරේ භූතාවා සම්භවේ සීවා සම්බිය සත්තා සුඛිතත්තා නපරෝ පරං නිකුම්බියත නාති මඤ්ඤේත ්‍යාරෝසනාපටිඝ සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛමිච්ඡේය මාතා යථානියං පුත්තං ආයුසායේක පුත්ත මනුරක්ඛේ එවං පිදම්බ භූතේ සුමාන සම්භාවයේ අපරිමාණ තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්ධං අදෝචතිරියංච අසම්බාධං අසපත්තං තිත්තං චරං නිසින්නෝ වාසයානෝ වායාවතස්ස විපත මිද්දෝ ඊයතං සතින් අදිත්තේය විහාරං ඉදමාවෝ දිට්ඨිංච අනුපගම්ම සීලවාදස්සනේන සම්පන්නෝ ආමේසු විනේයගේ ධම්නයි ජාතු පුනරියතිති සත්තා ච බුම්මඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු දේශනං ආකාදට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරං අපරමිය පරිණාමයේ මුසියලුම දීගේ නාතිරු මේ පින් අනුමෝදන් වේවා මේ ගියාති මේ පින් ලබා සූපත් වේවා නාද සංගීතව මේ ගියාති ධම්මියේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ පුඤ්ඤ කම්මියන මාමිය බාල සමාගමෝ සමාගමෝ හෝතු යාව නිපානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමිය බාල සමාගමෝ සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු